කරගන්න ඕනේ මේ ආරම්භ වෙන සතිය අපි බොහෝ ගැඹුරු බොහෝ ගැඹුරු කියලා කියන්නේ මේ තේරුම් ගන්න අපහසු කියන එක නෙවෙයි හිතේ තියෙන ඒ කියන්නේ මේ ක්‍රියාත්මක භාවය වටහා ගැනීමට හිත ඇතුළෙන්ම තේරුම් ගත යුතු දෙයක් ඒක මේ ක්‍රියාත්මක භාවය වටහා ගන්න ඕනේ එවැනි අපිට සාමාන්‍ය ජීවිතේ අපි ආදරය කිව්වොත් ක්‍රෝධය කිව්වොත් ඊර්ෂ්‍යාව කිව්වොත් ඒක අපිට තේරෙනවා. ඒක අපිට දැනලා තියෙනවා. නේද? ඒ වගේ සාමාන්‍ය මනසට ගෝචර නොවන සාමාන්‍ය මනසට ගෝචර වෙන නොවන විදර්ශනා මනසට ගෝචර වන සිතුවිලි. දැන් උද්‍යව්‍ය ඥානය කියනකොට ඒක ගැන විස්තර කරනකොට අපි අත්විඳ නැති දෙයක් වෙන්න පුළුවන් සමහරකට කවදාකවත්. ආපු නැති සිතුවිල්ල තරහ කිව්ව තේරෙනවා කාටවත්. හොදේ කිව්ව තේරෙනවා. මසුරුකම කිව්ව මසුරුකම කිව්ව තේරෙනවා. ඉතින් මෛත්‍රිය කිව්වත් තේරෙනවා. මොකද මෛත්‍රිය අපිට ඇති වෙලා තියෙන හින්දා. අන්න ඒකයි අපි ඔය ගැඹුරු කියලා කියන්නේ කතාවේදී. ඒක මේ තේරුම් ගන්න බැරි දෙයක් නේ. හොඳින් විමසුම් වලින් බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. අන්න එහෙම කාරණාවල් බොහෝමයක් මේ වැඩසටහනේ, ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අපි එක එක ඒවා කතා කර කර ඉඳලා හරියට නිකන් අර මැරතන් එකක් දුවන කෙනා හිමින් ගානට පරිස්සම් වෙලා අන්තිම ටිකේ වේගෙන් දුවලා මලා වගේ නේද? <laughs> ඒ වගේ අන්තිම අන්තිම ටිකේ නේද අපි මේ දිනවල බොහොම ගැඹුරු කාරණා ටිකක් සාකච්ඡා කරමින් ඉන්නවා. ඒකේ අපි දැන් සති හතක් සත්‍ය සුද්ධිය කතා කරා. ඊට පස්සේ ඒකෙදි අපිට අත්‍යවශ්‍ය කාරණා අත්‍යවශ්‍ය වන කාරණා තුනක් වෙන සිහිය නුවණ වීරිය ගැන සාකච්ඡා කරා. වීරියෙන් පටන් අරගෙන වීරය නුවණ සහ සිහිය ගැන ඊට පස්සේ අපි අනුපස්සනා ටික කතා කරනවා අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියලා හැම සතියක් ගානේ කතා කරමින් ඇවිල්ලා දැන් මේකේ අන්තිම එකක්ද මේ සතිය වෙන වෙන්නේ අන්තිම එකට ඒකට කියනවා පටිනිස්සග්ගානු පස්සනාව කියලා හරිද පටිනිස්සග්ගාණු පස්සනාව කියලා කම ඒකයි මම කිව්වේ මේ අර තත්ත්ව පරීක්ෂාවක් කරන්නේ නේද මොන හරි මොන හරි නිෂ්පාදනයක් කරනකොට හරි ආ මෙතන තරි ගිහිලාද මෙතන තරි ගිහිලාද මෙතන තරි ගිහිලාද මෙතන තරි ගිහිලාද කියලා ඒ නිෂ්පාදනයේ තියෙන ඒකේ තියෙන ගැලීමක් තියෙනනේ මොන හරි ප්‍රොඩක්ෂන් එක ෆ්ලෝ එකක් තියෙනවා ඒකේ තැන් තැන් වල තැන් තැන් වල ඉන්නවා quality control කරන අය මේකේ තත්ත්වයන් මොනවද කියලා පරීක්ෂා කරලා ඒ වැඩේ වෙලාද, ඒ වැඩේ වෙලාද, ඒ වැඩේ වෙලාද, ඒ වැඩේ වෙලාද කියලා බලාගෙන ඉස්සරහට යන අය. නේද? අන්න ඒ වගේ තමයි පටි පටි නිස්සක් ගාන පස්සනාව කියලා කියන්නේ. හරි? අපි දන්නවා විදර්ශනා නුවණ නැත්නම් විදර්ශනාවෙන් ඇයි අපි විදර්ශනා කරන්න කියන එක අරමුණු කතා කරපුවාම මේක තේරෙයි මේක අද ලොකු පැවරුමක් තියෙනවා මේකත් එක්ක නැත්තම් වැඩක් නැහැ. අතරම තත්ත්ව පරීක්ෂණය කරේ නැත්තම් වැඩක් නැහැ. නේද? ඒ අපි මොන දේ කරන්න හදුවත් මේකේ මේකේ මේකේ මේ අපේ ළඟ සිදුවිය යුතු නිෂ්පාදනය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපේ තුල ඇතිවිය යුතු නිෂ්පාදනය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක ඇති වෙන්න නම් ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල ඒක වෙලාද කියලා බලා ගන්න ඕනේ. ඒකින්ද තත්ත්ව පරීක්ෂණය නැත්නම් වැඩක් නැහැ. එහෙනම් මේක අපි තේරුම් අරන් ඉමු ඉස්සෙල්ලා ඇයි දර්ශනා කරන්නේ? හැමෝම අපි විදර්ශනා භාවනා කරනවා අපි විදර්ශනා භාවනා කරනවා විදර්ශනා භාවනා කරනවා කියලා කියනවා විදර්ශනා භාවනාවක් කිරීමේ අරමුණ කුමක්ද කියලා හුවොත් අපිට කියන්න වෙන්නේ හිතන්න වෙන්නේ මොකක්ද මේ බලන්න විදර්ශනා භාවනාවක් කළ යුත්තේ තියෙන කෙලෙස් අතහරින්නත් නේද ඒ වගේම කුසල් වර්ධනය වෙන්නත් අකුසල් අතහැරෙන්නත් කුසල් වර්ධනය වෙන්නත් තමයි විදර්ශනා භාවනාව. හරිද? නේද? ඒ කියන්නේ කුසල් වර්ධනය කරනවා කියන එකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? නිර්වාණයට පිවිසීම. නැත්තම් ප්‍රහාණය සිද්ධ කර ගැනීම. නේ? එතකොට අනිත් කාරණාව තමයි ප්‍රහාණයත් එක්කම සිද්ධ වෙන අතහැරීම. යම් යම් දේවල් අතහැරින්න ඕනේ. මේක එකම සිද්ධියක දෙපැත්තා. කලවර තියෙන තැනකට එළිය වැටෙනවා කියන තැනේදී මොකද වෙන්නේ? එකම සිද්ධියක් එකවරම දෙආකාරයකින් සිදු වෙනවා. එකක් තමයි කලවර නැතිවීම, අනිත් එක තමයි ආලෝකයේ ඇතිවීම. කලවර නැතිවීම, ආලෝකයේ ඇතිවීම. හරි? අන්න ඒ වගේ විදර්ශකයා දැනගන්න ඕනේ මට එකම සිද්ධියක් දෙපා දෙපැත්තකින් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෛත්‍රිය ඇතිවීම තරහ නැතිවීම මේ දෙක එකවර සිද්ධ වෙන දෙකක් හරි අන්න ඒක දැන් වෙලා තියෙනවාද කියලා බලනවද හරි විදර්ශන දර්ශනාව පටන් ගන්න කෙනා තුළ දැන් ditthi shuddhi ඇති වෙනකොට සත්පුද්ගල සංඥාව දුරු වීම සහ නාම රූප පරිච්ඡේදය ඇතිවීම දෙක එකවර සිද්ධ වෙන දෙකක් නේද නාම රූප පරිච්ඡේද වෙලා පේනකොටම දැනෙනකොටම මොකද වෙන්නේ සත්පුද්ගල සංඥාව නැති වෙනවා මේ දෙක දෙපැත්තක් එතකොට සත්පුද්ගල සංඥාව නිසාවෙන් අල්ලාගෙන හිටියේ වටික ඔක්කොම මොකද වෙන්නේ අතහැරෙනවා හරි සත්ග සත්පුද්ගල සංඥාවෙන් මම මොන හරි අල්ලන් හිටියා නම් ditthi visuddhiyedi ඔක අතහැරෙනවා හරි ඒක අතහැරීමත් එක්ක මම මම නේද යම්කිසි අවබෝධයක් නාම රූප පරිච්ඡේද පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා මට. අවබෝධයක් ඇති වෙනවා. අරක අතහැරනකොට අවබෝධය ඇති වෙනවා. මෙන්න මේක ගැන පුන පුනා පුන පුනා විදර්ශනා වඩමින් මෙන්න මේක සිද්ධ වෙනවාද කියලා බලමින් වාසය කිරීමට කියනවා පටිනිසග්ගානුපස්සනාව කියලා. හරිද? ඒක කොච්චර වැදගත්ද කියලා බලන්න. විදර්ශකයට කොච්චර වැදගත් වැඩක්ද මේ? නේද? ඒක මම කියේ quality controller කියලා. තත්ත්ව පරීක්ෂක. <laughs> මේකේ මම යන ගමනේ තත්ත්වය මොකක්ද කියලා. එතකොට අවසාන අවස්ථාව මොකද්ද? මාර්ගසිත. මාර්ගසිතේදී පෘථග්ජන සිතේ අතහැරීමත් මහග්ගත සිතක නැත්නම් ඵලසිතක පැමිණීමත් කියන දෙක සිද්ධ වෙන අවස්ථාව තමයි මාර්ගසිත. මාර්ගසිත උපදින්න මොහොතකට චිත්තක්ෂණයකට ප්‍රථම තියෙන්නේ ප්‍රකඥ භාවය. යම් චිත්තක්ෂණයක මාර්ගසිතේ උපදුනාද ඒක ප්‍රහාණ අරමුණෙන් සිද්ධ වෙන දෙයක් ප්‍රහාණය සිද්ධ වෙන්නේ ප්‍රහාණය කියන්නේ නැති කිරීමක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක එන්නේ ඵලසිත. හරි ඒකත් එක්ක ඊළඟට එන්නේ ඵලසිත. එතකොට මේ දෙක සිද්ධ වෙන්නේ කොතනද? මාර්ග අවස්ථාවේදී. හරිද? අන්න ඒ වගේ දිගටම මුලින්දම්ම මේ පිළිබඳ විමසමින් විමසමින් විමසමින්. මොකද පටිනිස්සග්ග කියන වචනයට තියෙනවා එක තේරුමක් තමයි පරිච්ඡාග කියන තේරුම. හරි පරිච්ඡාග කියන්නේ ඒක අත්හැරීම පහ කිරීම පරිත්‍යාග කියන අර්ථයෙන් පරිච්ඡාග හේවත් පරිත්‍යාග කියලා ගන්නත් පුළුවන් ඒක. ඒක කියන්නේ පරිත්‍යාග කියලා කියන්නේ අත්හැරීම පහ කිරීම අයින් කිරීමක් කියන එක. එතකොට තව තේරුමක් තමයි පක්ඛන්දන කියන තේරුම. පක්ඛන්දන කියන එකේ තේරුම පැනීම නැත්නම් වැද ගැනීම, පිවිසීම. හරි. එතකොට අර කෙලෙස් අතහරිමින් නිවනට පිවිසෙනවා. හරි. කෙලෙස් අතහරිමින් අවබෝධයට පිවිසෙනවා. කෙලෙස් ධර්ම අතහරින්න අවබෝධයට පිවිසෙනවා කියන අරමුණ දෙකක් නේද? ඒ දෙකම එකම කොටසක දෙපැත්තක් ඒ දෙපැත්ත සිද්ධ වෙන එක මම කිය ආලෝකය ඇතිවීම සහ අඳුර දුරු වීම කියනවා වගේ වැඩක්. ඉතින් මේක මේ පිළිබඳ අනුපස්සනා කරමින් තමන් ඉදිරියට යන්න ඕනේ විදර්ශනා කරන කෙනා. ඒක ඉහළම අවස්ථාව තමයි මාර්ගසිත කියලා කියන්නේ. හරි. එතකොට ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක අපේ කෙරෙනවද? නේද? විදර්ශනා කළා වැඩක් නැහැ. ඒකනේ වැඩ වෙලා තියෙන්නේ විදර්ශනාකාරයෝ ඉන්නවා මේ හරිය නරකයි වෙලාවකට නේද හරියට විදර්ශනා කරන්න ගෙදර ඇවිල්ලා කියන අපි නව මහ විදර්ශනා වැඩි කියලා නැහැ පුතේ මොකද වුනේ කියලා ඔබ දුක යනවා මම නැති ටිකේ මොකද වුනේ කියලා නේද හොඳට අහලා තරහ ගිහලා ඔක්කොම කරලා මේ හොඳට ආපු කෙනා දවසෙන් දෙකෙන් ඒ මොකද ප්‍රහාණය වෙලාද කියලා බලලා නෑ ප්‍රහාණය එහෙම බැලුවේ නැත්නම් ඒ සඳහා අර වර්ධින තැනදී ආය හදාගන්නේ නෑ නුවණ තියෙන මනුස්සයා මොකද මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන හින්දා නේද ලොකු වැරද්දක් තියෙන වෙලාවක් අපි දැක්කහම අපි කාට හරි අපිට කාව හරි පාලනය කරගන්න පුළුවන් වුණොත් අපි වැරද්ද નિවැරදි කරගන්න ඒක වෙලාද වෙලාද වෙලාද වෙලාද කියලා බල බල යන්න ඕන නේ අපිට තියෙනනේ අවස්ථා ගොඩක් සීල විසුද්ධියටම ආපත් උනාද දැන් මට ප්‍රාණඝාතය කෙරෙහි ඇලීම් මාත්‍රයක්වත් නැද්ද? හොරකම් කිරීම සඳහා ඇලීම් මාත්‍රයක්වත් නැද්ද? නේද? දැන් එහෙනම් ප්‍රහාණය වෙලා. එතකොට බලන්න මොකද්ද එතන එතන තියෙන පටිච්චසමුප්පාද ස්වභාවයක් මොකද්ද? බලන්න ප්‍රාණඝාතය සහ ප්‍රාණඝාත විරමණය. ප්‍රාණඝාත විරමණය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිතුවිල්ල උපදිනකොට ප්‍රාණඝාතය කිරීම කියන සිතුවිල්ල උපදින්නේ නැහැ. එතකොට ප්‍රාණඝාතය සඳහා තල්ලු වෙන ඇලීමක් තියෙන ඒ සඳහා හේතු වෙන සිතුවිලි අපිට උපදින හින්දායි අපි ප්‍රාණඝාත කරන්නේ. කාමයේ වර්ධවා හැසිරීමට ඇලීමක් තියෙන සිතුවිලි උපදින හින්දායි ඒක ඒ කාමයේ වර්ධවා හැසිරෙන්නේ මිනිස්සු. එතකොට තමන් විදර්ශනා කර කර මේ විදර්ශනාවේ අසුභ භාවනාව වඩ වඩ බලන්න පුළුවන්. අසුභ භාවනාව වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර ඉස්සෙල්ලා බලනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී නේද වේරමණී කරන්නේ ආරති විරති පටිවිරති කාමේසු මිච්ඡාචාරා ආරති විරති පටිවිරති වේරමණී ආ මට දැන් ඒ ගැන ඇලීම් මාත්‍රයක්වත් නැද්ද හරි ඊළඟට මුසාවාදා ආරති විරති පටිවිරති වේරමණී බොරුවක් කියලා අනුන්ව රැවට්ටීම සඳහා ඇලීමක්වත් නැති වෙන්න ඕනේ ඒ සඳහා තිබ්බ ඇලීම අයින් වෙනකොට නොඇලීම ඇති වෙනවා. එහෙම පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මේ විදර්ශනාවත් එක්ක යන්න ඕනේ. චිත්ත විසුද්ධිය කියලා කිව්වහම මෛත්‍රිය හොඳට වෙලා තියෙන්න ඕනේ, අසුබය වෙලා තියෙන්න ඕනේ, මරණ සතිය වෙලා තියෙන්න ඕනේ, බුද්ධානුස්සතිය වෙලා තියෙන්න ඕනේ. පංච නීවරණ අරව වැඩෙනකොට පංච නීවරණ අයින් වෙලා තියෙනවා. බලන්න මරණ සතිය වැඩෙනකොට, බුද්ධානුස්සතිය වැඩෙනකොට, අසුබය වැඩෙනකොට කාමච්ඡන්දය යට යනවා. එහෙම ගිහලා ධ්‍යාන මට්ටමකට එනකොට මොකද වෙන්නේ? ධ්‍යාන සිත් ඇති වී ඇත. නිවරණ යට වී ඇත. අර හරි අපූර්වට කියන්නේ ණයක් ගත්ත කෙනෙක්ගේ ඒ ණය මුදල හින්දා එයා පොලිය ගෙවගෙන ඉන්නකොට හැමදාම පොලිය ගෙවනකොට සහනයක් තියෙනවා. මේ මාසේ පොලිය යන්තම් ගෙවා ගත්තා. හැබැයි එයාට ණය බරෙන් නිදහස් වීම නැහැ. නේද? අන්න ඒ වගේ ඊට පස්සේ මෙයාගේ ණයබර එකපාරට මෙයා ණය ටික ගෙවලා දානවා වගේ. ධානාසිතක් උපදිනකොට මොකද වෙන්නේ කෙනෙක්ගේ හිතක අර කාමච්ඡන්දේ හින්දා තියෙන බර සම්පූර්ණයෙන් නැති වෙනවා. අන්න බලන්න ඒක වෙනවද දැන් මගේ? මට කාම වස්තුන් කෙරෙහි මම තියෙන ආසාව කාම වස්තුන් කියනකොට එකපාරට නිදෙන මහා දරුණු ඕන නැති වස්තු කියලා. හරිද? හුඟක් අයට කාම වස්තු කියනකොට ඔය සංකල්පය වෙනස් වෙලා තියෙන්නේ. අපි හරියට හදාන්නේ කාම වස්තු කියන්නේ නිකන් කාමයේ වර්ධව හැසිරීමට සම්බන්ධව තියෙන බොහෝ අධික කාම වස්තු කියන ඒ වගේ එහෙම තමයි හිතන්නේ. දරුවෝ කියන්නේ කාම වස්තු. නේද? දරුවෝ කියලා කියන්නේ, දෙමව්පියෝ කියලා කියන්නේ, ගෙවල් දරුවල් කියන්නේ. ඉතින් මේ අපි දැන් කතා කරන දැන් එතකොට එකපාරට ආම්දුනෝ කතා කරන විදිහට අපිට මේ ජීවිතේ නැති වේද? ඉතින් නැති වෙන තමයි ඕනේ. නේද? ජීවිතේ විනාශ වෙන්න නෙවෙයි ඕනේ. ජීවිතේ කෙරෙහි තියෙන ඇලීම අයින් කරන්නයි ඕන. ඉතින් ගිහි ජීවිතේ ඉන්න ඔක්කොමත් එක්ක ජීවත් වෙන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි සෝවාන් පුද්ගලයාට අපූර්වට පුළුවන්. ඒක නිසා මම හැමදාම ඔක කියන්නේ උනන්දු වෙන්න. නැත්තම් කට්ටිය හිතන්නේ කොහොමද දන්නවද? ආ. ඕවා කරන් ඉස්සෙල්ලා මේක ඔක්කොම අතහැරලා ගිහලා පැවිදි වෙලා ඉන්න ඕනේ. නැත්තම් වනගත වෙලා ඉන්න ඕනේ. වනගත වෙලා අතහරින්න ඉස්සෙල්ලා ගෙදර අතහැරගෙන වනගත වෙන්න පුළුවන්ද කියලා බලන්නකො. ඒ සඳහා බුදුහාඳුර දේශනා කරේ ප්‍රාණඝාත එතනින් පටන් ගන්න. ප්‍රාණඝාත අතහරින්න. අදත්තා දාන අතහරින්න. කාමේසු මිච්ඡාචාර අතහරින්න. නේද? ඒ කියන්නේ කාමයේ වර්ධින හැතරේම අතාරින්න. බොරු කියන එක අතාරින්න අතාරින්න පුළුවන් දේවල් ටික තියෙනවා. ගෙදර ඉඳන් අතාරින්න බොරු කියන්නේ නැහැ. මම මලාතේකට ආය බොරුවක් කියන්නේ නැහැ. බොරු කීම අතාරින්න ඕනේ. හරිද? එතකොට ඊළඟට පරස වචන කියන එක අතාරින්න. තේරි කියලා හිතන්නේ. ආ, හාමුදුරුවෝ වෙන්න. අපි නම් පරස නැහැ කියලා තමයි හිතන්නේ. නේද? පරස නැති බව පේනවා. කවුරු හරි පරස වෙනකොට. ඒක පරුසා වාචා කියන එක කොතනකවත් අනිත් අය පරුස වෙනකොට අපි පරුස නොවි ඉන්නවා අනිත් අය පරුස වෙනකොට මම පරුස වෙනවා කියලා එකක් නැහැ. නේද? අනිත් අයගේ පරුස වචන හමු වේ අනිත් අයගේ සර වචන හමු වේ Taman සාන්ත සාන්ත භාවයේ උපදින්න ඕනේ. අනාත්ම සංඥාව එහෙම තියෙන එකට අපි කොච්චර සාකච්ඡා කරලා තියෙනවද? ඒ කියන්නේ අනාත්ම සංඥාව ගැන නේද? අනිත් අයගේ පරුස දේවල් හමු මේක පරුස වෙනවා නම් මම තාමත් ඉන්නේ අනිත් අයගේ අත්අඩංගුවේ. නේද? මං කාගේවත් අත්අඩංගුවේ ඉඳලා හරියනවද? තේරෙනවද කියපු කතාව? නේද? අනිත්‍යයේ අත්අඩංගුවේ ඉන්නවා කියන්නේ මොකද්ද? අනිත්‍යයට ඕන හැටියට මා දැන් මං කාගේ හරි අත්අඩංගුවේ ඉන්නවා නම් නේද? මාව පාලනය කරන්නේ අනිත්‍යය. ඒ කියන්නේ ඔන්න දැන් මං කියන්නේ තමන්ගේ සිත අනුන්ගේ අත්අඩංගුවට ගත්තා කියන්නේ තමන්ගේ සිතේ සතුට පාලනය කරන්න අනිත්‍යය. එහෙම කාට හරි අත්අඩංගුවට ගන්න දීලා දිනවද දන්නේ නැහැ හිත. නෑ නේද? නෑ අපි නම් කාටවත් දෙන්නේ නැහැ. ඒ දරුවෝ හැරුණොත් ඇති හැබැයි. එහාට උනොත් මෙහාට උනොත් නේද ආදරය කරන අය චුට්ටක් එහාට මෙහාට උනොත් ඕකේද ඔක්කොම මේ මෙන්න මේක හොඳට මතක තියාගන්න මේ මේ මේ සමහර වෙලාවට අපි හිතන්නේ ඔක ඔක්කොම මේ අපි දැන් ওই බැඳීම මත හැරලා තියෙන්නේ. හරිද? අපි දැන් ওই ආදරය අත හැරලා තියෙන්නේ. අර මේ කියලා හිතුවට ඔය තව පැත්තක් තියෙනවා අල්ලන් ඉන්න පැත්තක්. ඒ තමයි තරහ. අතහැරෙන්න ඕනේ ඇලීම සහ ගැටීම කියන දෙකම. අපිට ආදර වදන්නම් කාලයක් ඇත්තදී අතහැරන ඉක්මනට ඒවා ඕනේ නැහැ කියලා අතහැරන ගතියක් තියෙනවා මිනිස්සුන්ගේ. නමුත් කවුරු හරි චුට්ටක් හරි පරස වුණොත් ඒ පරස වීමත් එක්ක තමන්ගේ පරසභාවය නම් අතහැර ගන්න අමාරුයි. ඒ බෙහෙත කරගන්න හරි අමාරුයි. හරි. ඇලීම අයින් කරන්න අපි දක්සයි. මොකද හැම වෙලෙම කියන්නේ ඇලීම අයින් කරන්න. නමුත් ගැටෙන්න ගැටෙන එකේ වැඩියක් තියෙනවා. ඉතින් ඒකින්ද අර චිත්ත විසුද්ධිය ඇති කරගන්න ධ්‍යාන මට්ටමකට සිත ගන්න නීවරණ යටපත් කරගන්න එතනක් තියෙන පටිච්චසමුප්පාදන පහ දැන් මගේ தත්ත්වය මොකද්ද? හරිද? බලමින් මේක අතහැරෙනකොට මේක උපදින හැටි මේක අතහැරෙනකොට මේක උපදින හැටි බලමින් යන්න ඕනේ. බලමින් ඒ එහෙම කර කර අනුපස්සනා කරන්න ඕනේ. ඉතින් මේ අනුපස්සනාව අනුපස්සනා කරනවා කියලා කියන්නේ අනුපස්සනා කරනවා කියන්නේ මොකද්ද? අම්මව පිරික්සනවා, තාත්තා පිරික්සනවා ඒකද? දැන් නෑ දැන් කට්ටිය දන්නවා අනුපස්සනාව කියන්නේ මොකද්ද කියලා. අනුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේහි නැත්නම් පරමාර්ථයන්හි විමසීමයි. පරමාර්ථයන්හි යථාභූත ස්වરૂපය විමසමින් තමයි අපි මේ ගමන යාවිත්තේ. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ඉඳලා මේක තියෙනවා. හරි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක මොකක්ද කියලා මේ දවස්වල අපි හරියට කතා කරා. පාණාතිපාතා වේරමණී කියන්නේ මොකක්ද? පාණාතිපාතා වේරමණී කියන්නේ ධම්මානුපස්සනාවට අයිති වෙන කොටසක්. ඇයි එහෙම කියන්නේ? පාණාතිපාතා වේරමණී කියනකොට අපේ සිතට නැගිය යුතු සිතවිල්ල ප්‍රාණඝාත කිරීම වැළැක්වීම සඳහා මගේ හිතේ ඇති වෙන හැඟීම ඒකයි වේරමණී කියන්නේ. අපිට චිත්‍රය මැවෙන්නේ මොන චිත්‍රයක්ද? හරකෙක් ඉන්නවා, කඩුවක් උස්සන් ඉන්නවා. ඒක ඒකට කතරයක් දාලා තිනවා මේක එපා කියලා හරක් මරන්න එපා කියන්නේ මදුරුව මරන්න එපා කියලා ඒ වගේ මේ වෙන කතාව භෞතික දේ ගැන තමයි අපේ හිත යන්නේ පානාති පාතා වේරමණි ආ මම මම මරන්නේ මම මරන්නේ දැන් මම මරන්නේ මම මරන්නේ කතාවක් නෙවෙයි ඒක මෙතන පැහැදිලිව තියෙන මොකද මේක විරති චෛතසිකයක් එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේක අපි සංසන්දනාත්මක බලන්න ප්‍රාණඝාතය කිරීම සඳහා මට උපදින සිතුවිල්ලක් තියෙනවා ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රාණඝාත නොකිරීම සඳහා මට කොච්චර ප්‍රබල සිතුවිල්ල උපදිනවද? අදත්තා දාන නොකිරීම සඳහා මට කොච්චර ප්‍රබල සිතුවිල්ල? කාමයේ වර්ධව හැසිරීම වළක්වීම සඳහා මට කොච්චර ප්‍රබල සිතුවිල්ලක් උපදිනවද? බොරු නොකීම සඳහා බොරු නොකීම සඳහා සිතුවිලි උපදිනවද දන්නේ නැහැ. නේද? පරුස වචන පාවිච්චි නොකිරීම සඳහා සිතුවිලි කොච්චර උපදිනවද? හිස් වචන පාවිච්චි නොකිරීම සඳහා සිතුවිලි කොච්චර උපදිනවද? හ්ම් එහෙනම් කේලම් නොකීම සඳහා සිතුවිලි කොච්චර උපදිනවද? ඒවා කොච්චර පාලනය කරන්න අමාරුද මේ සංසාර ජීවිතයේ යන මිනිස්සු විදිහට සත්වයෝ විදිහට අපි මේ මනුෂ්‍ය ජීවිතයේ ඉඳගෙන කොච්චරනම් අනිත් අයට ටිකක් රිදෙන්න අනිත් අයගේ දියුණුවට බාධා වෙන්න නැත්නම් දෙන්න දෙන්න අතර තියෙන සමගිය නැති වෙන්න පොඩි පොඩි කේලම් ටිකක් කියලා නැද්ද හා නැහැමද නේද නැහැම කියන්න පුළුවන්කමක් නෑ කියලා තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න ඉඳලා තියෙනවා ඉඳලාම නේද මේ මනුස්ස හිතවල හැටි නේද ඒ වුණාට ඒවා ඒවා සාධාරණීකරණය කරගන්නවා එහෙම නොකිය පුළුවන්ද නේද ඇත්තටම ඇතුලෙන් ඇතුලෙන් අපි අහන්න ඕනේ නේද ඇත්ත අනුන්ගේ වැරද්ද තව කෙනෙකුට කියන්න ඕන අවස්ථාවක් තියෙනවා මම නෑ කියන්නේ හැබැයි ඒක ඉතා පිරිසිදුව තමයි බලන්න ඕනේ මේ පැහැදිලිවම යාව හදා ගැනීම සඳහාමද නැත්තම් වෙන කෙනෙකුගේ අවධානය මගේ පැත්තට ගැනීම සඳහා සියුම් වශයෙන් මේක භාවිතා වුණාද කියලා තමන් බලන්න ඕන. හුඟ ආක් වෙලාට වෙලා තියෙන ඒක ඔය කිව්වට. හරිද? සතුටින් ඉන්න දෙන්නෙක් ඉන්නවනම් මොනවා නැත්තම් මට මගේ සතුටට බාධා වෙන ආකාරයට වෙනත් සතුටක් කොහේ හරි හැදීගෙන එනවා නම් අද වෙනත් තැනක මේ මේ මේ පොඩි ආලුකම් ඇති පොඩි පොඩි දේවල් ඇති ඒ තැන්වලදී ඉතාම සත්‍යවාදීව හිතලා බැලුවොත් වැඩිපුර අඩුපාඩු කියලා තියෙන්නේ තව කෙනෙක්ගේ තමන්ට අවධානය යොමු කරගෙන අනුන්ගේ අවධානය අනුන් කෙරෙහි තියෙන අවධානය නැති කිරීම ඒක පැහැදිලි කියලාම. හරිද? ඉතින් එහෙම ඊටා සත්‍යවාදීව අපේ හිත දිහා බලන් අපි දක්ෂ වෙන්න ඕනේ. හරිද? මොකද මේක සංසාර දෝෂේ. හරි අපි හැම වෙලේම හිතන්නේ මේ කොහෙවත් තියෙන පංච පංචස්කන්ධයක් පිළිබඳව මේක ඇතුලේ මේ මොනවද කවදාකවත් ලං කරගන්න බැරි කවදාකවත් කිට්ටු කරගන්න බැරි මගේ කරගන්න බැරි සංස්කාර පොදියක්. අපි කොච්චර දැඟලුවත් කොච්චර හැපුවත් හැපෙන්නේ නැහැ මේක. කොච්චර ඇල්ලුවත් අහුවෙන්නේ නැහැ. ඒතර කොච්චර හැපුවත් හපන්න හැපෙන්නේ නැති එක කොච්චර ඇල්ලුවත් අල්ලන්නේ නැති එක මොකටද අල්ලන්න දඟලන්නේ. හැබැයි අපි දන්නේ අපි හිතන්නේ හැපුවොත් හැපුවොත් හැපේ වෙලාව කියලා. ඒකින්ද රිදෝගෙන හපනවා. හරිද? ඇල්ලුවොත් ඇල්ලුවොත් අහුවේ කියලා අපිට හිතෙන්නේ. ඉතින් පුළුවන් තරම් අල්ලන්න දඟලනවා. හැබැයි අන්තිමට මොකුත් මොකුත් නැහැ. එහෙම ස්වභාවයක් නැහැ. මේ ලෝකයේ දැන් අපිට තියෙනවනේ සිහින මාලිගාවක්. හරිද? ඒ සිහින මාලිගාව තමයි කවදා හරි කොතනකදී හෝ මං ගොඩාක් ආදරය කරන අය නේද දරුවෝ හෝ හරි කවුරු හරි ස්ථීරව මට කිසිම වෙනසක් නැතුව එක දිගට ආදරය කරන දවසක් එනවා තාම ඇවිල්ලා නැහැ ළඟ ළඟ එනවා ඒක හිත වෙන්න පුළුවන් අනිද්දා වෙන්න පුළුවන් කියලා ඒකට තමයි මේ උත්සාහය නේද ඕක හොඳට තේරෙන්නේ දරුවන්ටත් වැඩිය තමන් ආදරය කරපු ආදරය කරන කෙනෙක් ගැන හිතපුවාම ගොඩක් ආදරය කරන එක. අපි හිතමු ආදර සම්බන්ධතාවවලදී තරුණ කාලේ ගැන පොඩ්ඩක් හිතන්න අපේ අය මේ ඒව එවැනි කාලෙකදී හැම වෙලෙම ඒක සම්පූර්ණ කරගන්න දඟලනවද නැද්ද? හැම වෙලෙම හිතන්නේ එහෙනම් මේ තව තව ටික දවසක් ගියාම හරියනවා තව ටික දවසක් මේක සම්පූර්ණයෙන් මගේම කරගෙන ඉන්න දවසක් එනවා කියාගෙන කොච්චර කල් ගියාද ආවද හරිද? ආවේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අපි කියන්නේ අර එහෙම ඇවිල්ලා තියෙනවා වගේ පෙන්නන දර්ශන අරන් එනවා මිනිස්සුන්ට ඔය මේ චිත්‍රපටිවල. හරි. ඒව දිහා බලාගෙන අපේ කට්ටිය මොකද කරන්නේ? ඒ විදිහ වෙන්න උත්සාහ කරනවා. සහ සමහර වෙලාවට අපි පාර තොටේ දකිනවා මේ මේ ආයෙ නම් මේ විදිහමයි ඉන්නේ කියලා. එහෙනම් මේ විදිහමයි ඉන්නේ කියලා එතන අපිට සිහිනයක් හැදෙනවා සාමාන්‍ය මිනිසුන්ට එහෙම එකක් වෙනවා. මේ වරදින වැරදිල්ල මම මේ කියන්න හදන්නේ එක එක දෙයක් මම මේ කියන්න හදන්නේ. එහෙම ඉතාලම හොඳින් ඉන්නවා කියලා අපිට හිතිච්චා ඉන්නව නේද? යාළුව දෙන්නෙක් කියලා හිතන්නකො. හිමින් කිට්ටු කරලා බලලා නැද්ද? හිමි කියන්නේ ඒක උපදුපහන්න නෙවෙයි. සමහරට අපි හිතවත් වෙනවා කාලෙකදී. හිතවත් වුණාට පස්සේ අපි බලනවා මේ කොහොමද කියලා. එතකොට තේරෙනවා කොච්චර ප්‍රශ්න තියාගෙනද මේ සුන්දරයි වගේ ඉඳලා තියෙන හිතුවට වැඩිය ගොඩ දේවල් කියලා. ඒකින්ද සපත කොට නැත්තම් ඒක මේ ප්‍රත්‍යක්ෂ කොට කියන්න පුළුවන් දෙයක් තියෙනවා මේ ලෝකේ. කිසිම කෙනෙක්ගේ කිසිම තැනක කිසිම දෙන්නෙක්ගේ මේ ලෝකේ කවදාකවත් 100%ක් ගලපගෙන ජීවත් වීමක් කියලා එකක් හැදෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. එහෙම එකක් නැහැ කියලා කියන්නේ එහෙම එකක් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්තේ කවදාකවත් වේලිච්ච ගලක් උඩ වතුර පොද්දක්වත් නැතුව නෙළුම් මලක් පිපෙන්නේ නෑ. ඒකයි ස්වභාවය. පුප්පන්න හැදුවට වඩා නෑ. ඒක වෙන්නේ නෑ. ඒක ලෝක ස්වභාවය. <laughs> ඉතින් එන්න ඒක අපි දැනගත්ත දවසට. හරි? ඒක අපි තේරුම් ගත්ත දවසට. මොකක් දිහා බලලා තේරුම් ගන්න? සංස්කාරය දිහා බලලා තේරුම් ගන්න. සංස්කාරය කියන්නේ මොනවද? ආදරය කියන්නේ සංස්කාරයක්. තරහ කියන්නේ සංස්කාරයක්. ඊර්ෂ්‍යාව කියන්නේ සංස්කාරයක්. එතකොට ඒ සංස්කාරයේ යථාභූත ස්වરૂපය අධ්‍යයනය කරන තමන්ගේ ඉති අජත්තං වා තමන්ගේ පැත්තෙන් අද ඒකට තමයි කියන්නේ විදර්ශනාව කියලා. හරි. අන්න ඒ සංස්කාරයේ යථාභූත ස්වરૂපය අධ්‍යයනය කරන කෙනාට කවදා හරි හොඳටම තේරෙනවා මේ කියද්දි නෙවෙයි තමන්ගේ පැත්තෙන් මේක හැදෙන්න හේතුඵල ධමයක් අනුව. හරි. අද උදේ උණු වතුර එක්කට කැමති කෙනාට හෙට උදේ වෙනකොට ඇල්ල වතුරයි කැමතියා. නේද? ඉතින් ඊයේ ඇල්ල වතුර එකක් අරන් ගිහලා වැණුම් අහපු හින්දා අද උදේ අද උදේ උණු වතුරේ කරා යනවා. ඒකවල ආයෙ වෙනුම් අහනවා. ඇයි? අර හිත වෙනස් වෙලා. ඉතින් කොහොමද මේක ගලපන්නේ? ඒක ඒක තරහ ගන්න දෙයක් නෙවෙයි. මේක තමයි ලෝකෙ තියෙන ඇත්ත නේද? ඇත්ත ඒකයි. කොහොමද මේ මනුස්ස సంతානත් එක්ක ගලපන්නේ? ඒ సంతාන සත්ව පුද්ගල වශයෙන් ගන්න බෑ. ඒවා සංස්කාර හේතු අනුව සකස් වෙන එකක්. මේ මොහොතේ තියෙන දේ නෙවෙයි තව මොහොතක ඊළඟ මොහොතේ තියෙන දේ නෙවෙයි තව මොහොතක මේක ගැලීමක් අන්න ඒක විදසුන් නුවණින් දකින කෙනාට සත්පුද්ගල සංඥාව අයින් වෙලා ආදරය වගේ දේවල් පිළිබඳව ඇති වෙලා තියෙන ආධානය අයින් වෙනවා ඒක අයින් වෙන්නේ මෙන්න මේ ඒක අයින් වෙමින් ඒක අයින් වෙන අතරවාරයේ අවබෝධය ඇති වෙනවා අවබෝධය ඇති වෙන වෙලාවෙදි මේක නැති වෙනවා අන්න ඒක පුන පුනා ඒක දිහා බල බල ඒක පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස විදර්ශනා වැඩිම තමයි මේ පටිච්චසමුප්පාදාන පසනාව කියන්නේ පංච උපාදානස්කන්ධයත් එක්ක යන ගමන. හරිද? එතකොට තමයි අර හොඳ හොඳ ඒවා තේරෙන්නේ. හරි. අපි හැම වෙලෙම නවත්ත ගන්න හදනවා සැප වේදනාව. හරි. ඒකනේ දඟලන්නේ. මේ සැප වේදනාව කොටස් දෙකකට බෙදෙනවා. හිතේ ඇති වෙනකොට ඒක මනෝද්වාරය හරහා මනෝ සංපස්සජය ඇති වෙනකොට කියනවා සෝමනස්සය කියලා. අනිත් දොරවල් ඇති වෙනකොට කියනවා අනිත් ద్వාරයන් එක්ක ඇති වෙන සම්පස්සයට කියනවා සැප කියලා නේද එතකොට ඒ සම්පස්සජ වේදනාවල් නවත්වා ගන්න මට එක දිගට සැප විඳින්මින් ඉන්න ඕනේ නේද ජීවිතේ අරමුණ ඒකනේ කවදා හරි දවසක විස්රාම වැටුප අරගෙන ළමයි ඔක්කොම විවාහ කරලා දීලා රස්සාවල් හොයලා දීලා කිසිම ගැටලුවක් නැතුව හදාගත්ත ගේ මොනුත් ප්‍රශ්නයක් නැතුව සුවදායක විවේකී සැඳෑ සමය ගත කිරීම කියන හීනය නේද? නෑ හැම වෙලේම සන්තෝෂෙන් සැඳෑ සමය ගත කිරීම කියන හීනෙක ඉන්නවා අපි. ඒක තමයි ජීවිතයේ අන්තිම අරමුණ. ඔක්කොම හොඳ වෙන්න ඕන ඔක්කොටම හැමදේම කරලා දෙන්න. ඔක්කොම කරලා දීලා. ඔක්කොමලා දීගතරා දීලා. හරිද? ඔක්කොමලා රස්සාව හොයලා දීලා. ඔක්කොලෝටම ගෙවලුත් හදලා දීලා. අන්තිමට අන්තිමෙක් වෙනා ගෙයින් ගියාන දවසේ ආණ්ඩනවා ඉවරක් නැතුව අඬන්න වෙනවා. මොකද මේක පාවිලා දැන්. හරිද? මොකක් හරි එකක් වෙනවද නැද්ද? ඒක නොවි එක එක්කෙනෙක් ඉතුරු වුණා නම්. එතකොට එතන ප්‍රශ්නේ ඉතුරු වුණොත් දුකයි මොකද? අප්පෝ මෙයාට දැන් මගේ මරණයෙන් පස්සේ මොනවා වේද මෙයාට කවුරුවක්වත් නැහැ මේ මෙයාට දැන් කොහොම හරි එකක් හොයන්න ඕන කියලා ඕන්න ඒක තිබ්බොත් ඒක තිබ්බා කියලා ප්‍රශ්නේ ඒක ගියොත් ඒක ගියා කියලා ප්‍රශ්නේ කොහෙන්ද බේරෙන්නේ නේද? එතකොට අපි මේක දිහා බලන්නේ අපේ ජීවිතයේ අන්තිම අරමුණ දිහා අපි හැරිලා බලන්නේ අපේ ජීවිත අන්තිම අරමුණ වෙන්න ඕනේ පටිනිස්සග්ගානුපස්සනාවයි. පටිනිස්සග් පටිනිස්සග්ගයයි. නේද? මොකද්ද පටිනිස්සග්ගය කියන්නේ? අතහැරීමයි. අර ඔක්කොම හිටියා. ඔක්කොම ගියා. මෙහි ප්‍රශ්නයක්. හරි? ගෙදර ඉන්න ඔක්කොම ගියා කියලා ප්‍රශ්නකුත් නැහැ. එක්කෙනෙකුටවත් දීග හොයාගන්න බැරුව රස්සා හොයාගන්න බැරුව ඔක්කොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ සංස්කාරය අතහැරලා තියෙනවා. හරි නමුත් එයාලට යුතුයකම් ටික කරලා ඒ වැටි කරත් ඒව කර්මය කියලා දන්නවා නේද? Tamanට පුළුවන් දේ තමයි කරන්න පුළුවන් කියලා දන්නවා. ඒ ටික දැනගෙන උපේක්ෂාව හිත ඇති කරගෙන Tamanට පුළුවන් විදිහට යුතුයකම් ටික කරගෙන ඒ කියලා මේ යුතුයකම් අගයන්න නෙවෙයි. අපි හුඟාවක් විදර්ශකයෝ මොකද කරන්නේ? සත්‍ය පුද්ගලෙ නෑ නේද? ඔන්න හිටපු දෙය. <laughs> ඒ වගේ නේද? උනන්දුවෙන් වැඩ කරන එක නවත්තලා දානවා. ලෞකික ජීවිතේ උනන්දු නැති කරලා දානවා. එහෙම නෙවෙයි. ඇතුළාන්ත අතහැරීමක් ඇති කරගෙන අනිත් හැර උදව් කරන්න ඕන අපි. නේද? ඒකද දැන් බෞද්ධ විදිහට මේ රටේ තියෙන මේ තියෙන මහා එපා කරපු දේවල් ඔක්කොම අතහැරලා දාලා වචනයක්වත් කතා කරන්නේ නැතුව අයිනකටලා ඉන්න ඕනද? නෑ එහෙම කරන්නේ නෑ. හැබැයි රට ගැන කතා කරන්න ගිහිල්ලා නේද? දේශය ඇති කරගෙන එහෙම ඕනද නෑ. ඒ දෙක සමතුලිත කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඒ වගේ අපි මේක සමතුලිත කරගෙන මේ ආරම්භය අරගෙන යන්න ඕනේ මේකේ අවසාන ප්‍රතිඵලයේ මාර්ගසිත කියලා කිව්වා. දැන් අපි පැවරුම පැත්තට යමු. හරිද? දැන් මතකම තියාගන්න එකක් තියෙන මේ සතියේම කතා කරන්නේ මම මේක. මේ මුළු සතියේම කතා කරන්නේ මේක. මේ මොන හරි එකකින් පටන් ගන්න ඕනේ නැද්ද දැන් මේක? නේද? මොන හරි එකකින් පටන් ගන්න ඕනේ. එහෙනම් මේ සතිය අද අද බලන්න පැත්තකටලා ඉඳගෙන මට පංච උපාදානස්කන්ධේ නැත්තම් සිතුවිලි ගැන පංච උපාදානස්කන්ධ සංස්කාර කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මගේ ළඟ කොච්චරනම් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද සුරාපානය. ඔතෙන්ට ඕන තව එකතු කරන්ඩ විසුණා වාච පරසා වාච සම්ප්‍රප්පලාප. ඒක අටක් හම්බුණා අපිට. මේ අටෙන් වැළකීම පිළිබඳව සිතුවිලි වල ප්‍රබලත්වය කොච්චරද දැන් ඒක අඩු වෙලාද හරිද මම ඊයේ පෙරේදත් මතක් කරා ආයෙ මතක් කරන අවශ්‍ය කාරණාවක් ඉඳා කොච්චර දන් දීලා තියෙනවද නේද කොච්චර සීල සමාදන් වැඩසටහන් වල සම්බන්ධ වෙලා තියෙනවද කොච්චර වන්දනාවේ ගිහිලා තියෙනවද කොච්චර බණ අහලා තියෙනවද කොච්චර බණ කියවලා තියෙනවද බෞද්ධ විදිහට කරන්න ඕන ගොඩාක් දේවල් යුතුයකම් වශයෙන් පන්සල් වලට ස්වාමීන් වහන්සේලාට අනිත් අයට බොහෝ දේවල් කරා නේද කොතර පින් දීලා තියනවද මේ ඔක්කොම කරා කෙලස් වල අඩුවීමක් තියෙනවද නේද කෙලස් වල අඩුවීමක් නැත්තම් හරි වැරද්දක් තියෙනවා වගේ නේද? මොකක්ද මේ වැරද්ද? ඇයි ඇයි ඒවා කෙලෙස් අඩු වෙන්න හේතු වෙන්නේ නැද්ද? දානයේ කෙලෙස් අඩු වෙන්න හේතු වෙන්නේ නැද්ද? සීලය හේතු වෙන්නේ නැද්ද? නේද? එතකොට වන්දනාව හේතු වෙන්නේ නැද්ද? පූජාව හේතු වෙන්නේ නැද්ද? ඔක්කොම කෙලෙස් අඩු වෙන්න හේතු වෙනවා. පූජාව කෙලෙස් අඩු වෙන්න හේතු වෙනවා. හැබැයි ඒවා කරලා තියෙන චේතනාව අනුවයි. හරිද? ඒවා කරනකොට ඒවා කරන චේතනාව තුළ පටිනිස්සග්ග කියන හැඟීම තියෙන්න ඕනේ. සම්පූර්ණයෙන් අතහැරීම සඳහා මම මේ දන් දෙන්නේ. මේ චේතනාව එතන වැරදුනොත් ඔතෙන්ට එන්නේ නැහැ. මගේ අම්මා මගේ අම්මම වෙලා උපදින්න ඕනේ කියලා අම්මා වෙනුවෙන් මැරුණාට පස්සේ දානයක් දෙනවා. මොකද වෙන්නේ? අර අඳුරයි කළුවරයි දෙක නෙවෙයි එතන වෙන්නේ. නේද? ඒ කියන්නේ අඳුරයි එළියයි දෙකනේ අඳුර අයින් වෙනකොට එළියක් එනවා කියලා ඒක නෙවෙයි වෙන්නේ. අතේ තියෙන දාන වස්තු ටික දෙනකොට පරිත්‍යාගශීලී අය ආවට ඒක වහගෙන එන තව අඳුරක් තියෙනවා. ඒ තමයි අම්මා අම්මා වෙන්න ඕනේ කියලා ඇතිවෙච්ච ලෝභය. අකුසලය. හරිද? එන්නේ එතකොට නම් දන් දීලා චේතනාව පිරිසිදු නැහැ. ඒකින්ද පටිනිස්සග්ග කියන තත්ත්වයට එන්නේ නැහැ. පරිත්‍යාගේ පරිත්‍යාගයන් නෙවෙයි ඒවා ගනුදෙනු දෙනු ගනු. එහෙමයි. හරිද? ඒක මොකද ලෞකිකත්වයක ප්‍රාර්ථනාවක් තියෙන ලෞකිකත්වයේ හැම වෙලේම තියෙන ගනුදෙනු. හිතන්න පොඩ්ඩක්. අපි බොහෝ ආදරය කරමින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හා. ඒකනේ වැඩි. කාට හරි පුළුවන් ද ඒක පාර්ශ්විකව කරන්න? බෑ. ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ලෞකික ජීවිතයේ තියෙන්නේ ගනුදෙනු ලෝකෝත්තර පැත්තට ලෝකෝත්තර පැත්තත් ගනුදෙනු ආකාරයෙන් කෙරුණොත් එතන තියෙන්නේ ප්‍රශ්නයක්. ඒක එතකොට ලෝකෝත්තර වෙන්නේ නැහැ. ලෝකෝත්තර පැත්තේ තමන්ගේ ක්‍රියාවන් සියල්ලම සිද්ධ වෙන්න ඕනේ. අතහැරීම අරමුණු වෙලා. අර සිල් රකින්න කොටත් අතහැරීම අරමුණු වෙන්න ඕනේ. හ්ම් භාවනා කරනකොටත් අතහැරීම අරමුණු වෙන්න ඕනේ. එතකොට එතන කිසි pore යක් කියන දෙයක් නැහැ. ඒකින්ද අපි අර පූජාවන් කරද්දිත් එහෙමයි. අද හරියට බුදුරජාණන් වහන්සේ ගැන හරි හැඟීමක් තියාගෙන නම් පූජාවන් කළේ. යම් කිසි පූජාවක් කරන්නේ හරි හැඟීමක් තියාගෙන නම් අන්න එතන අතහැරීමට ඒක ලොකු හේතුවක් වෙනවා. හරිද? මේක මොනවා හරි දීලා නේද? බලන්නකො වෙන එකක් තියා අර ගැටක් ගහනවනේ ගිහිල්ලා. ජයසිරි මම ඊළඟට ගිහිල්ලා නේද? පඳුරුත් ගැට ගහලා ඒ ඒක හරීම තද අල්ලා ගැනීමක් ඒ අල්ලා ගැනීමක් ඒක මහා මහා අන්තිම බෞද්ධ විදිහට කරන අන්තිම මෙච්චර පටිනිස්සග්ග කියන මට්ටමකට සිතක් සකස් කරන්න බණ කියලා තියෙන මඟ පෙන්නලා තියෙන මහා උතුම් தත්වයකටපත් වෙන්න මඟ පෙන්නලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ගිහිල්ලා මොකද මේ කරන්නේ නේද මොනවා හරි පූජාවක් දෙන්නම් ඈ එහෙමනේ දැන් ඔය මේ මේ කියන්නකො නිකන් අපි හිතන්නේ මේ වගේ වෙලාවකත් ඒවා හිතන්න ඕනේද කියන්නේ මම. කිරිපිඩු දානයක් බාර වෙලාව කියන්නේ මොකද්ද? මම බලාපොරොත්තු වෙන වැඩේ වුණොත් ඉතින් කිරිපිඩු දානය මොකටද? කාටද කිරිපිඩු? බුදුහාමුදුරන්ට. දැන් මේ කියලා තින්නේ අපි හිඟන්නේ කොටවක්වත් කරන්න නැති වැඩක් ඒක. හිඟන්නේ ගෙදරට ආපම අපි කියනවාද අර ටික දුරු ගාලා දෙනවා. ඒතර කන්න ටිකක් දෙන්නම් කියලා. නැහැ. මේ බුදුරජාණන් වහන්සේට මොකද කරලා තියෙන්නේ? මේ වැඩේ කරලා දෙන්න මං කිරිබිරු දානයක් අරන් එන්නම්. නේද? ඇත්තම ඇත්ත කතා කරොත් ඒකද නැද්ද? ඇත්තම කතා කරොත් ඒක. අනිත් එක කරලා තියෙන්නේ මොකද්ද? ඒකටත් පොඩි කොමිස් එකක් දෙනවා වගේ එකක් කරලා තියෙන්නේ මොකද්ද? පඬුරක්. එතකම් මේක තියාගන්න. හරි. ඔය වැඩේ කරන මෙන්න ඇඩ්වාන්ස් එක. හරි. වැඩේ කරගෙන යන්න. මගේ වැඩේ කරලා දෙන්න හරිද අපේ දරුවට ළමයෙක් හෝ නැත්නම් වෙන මොකක් හරි අසනීපය හොඳ කරලා දෙන්න මේ ටික කරලා දුන්නොත් මම කිරිබුරු දාන තරම් එන්න ඊට පස්සේ බලන්නකෝ ඒ දැන් අහම්බෙකින් හරි වෙන දෙයකින් හරි ඒක වෙනවා කියන්නකෝ මොනවද අර බාහිර ඔප්පු කරේ නැහැ තාම කරදර වෙයිද දන්නේ නැහැ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කෝ තමසෙ මට කිරිබුරු දාන දුන්නා කියලා නේද කරදර කරයි වගේ හරියට නිකන් ඒ වගේ මහා විකාර ඉතා තද විකාර නේද කරන ගතිය තියනවද නැද්ද නේද ඒ ඇවිල්ලා අපි කරගන්න පව් එකක් බොහෝ පාපයන් රැස් කරගන්නවා බොහෝ අකුසල් රැස් කරනවා කාවද මේ අපිට තියාගන්න සාරා සංකේ කල්පලක්ෂයේ කිසි පෙරුම්දම් පුරලා මේ අපි මේ කතා කරන ධර්මයේ තුල අපිට බලන්න අපිට අහු වෙන්නේ නැති දැන් අහු වෙන හැටි නේද පටිච්චසග්ගාව කියලා පටිච්චසග්ගාන පස්සනාව කියනකොට කොච්චරනම් වටින තැනක්ද එතන නේද ඒ කියන්නේ මේ හිතේ තියෙන කෙලෙස් සුද්ධ කර කර සුද්ධ කර කර සුද්ධ කර කර යනවා මේවා එහෙම යා යුතුයි කියලා දේශනාවේ සඳහන් කරලා එච්චර එහාට දේශනා කරලා මාර්ගසිතක් උපදවා ගන්න ගෝත්‍ර භූ ඥානය දක්වා යන්න නේද? එච්චර එහාට මේ මානසික தත්ත්වය වර්ධනය කරන්න අපිට අවශ්‍ය සියලු දේ කරලා දුන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිය අර වගේ පහත් වැඩක් ගිහිලා කිරීම. බෞද්ධ විදිහට මේවට මන්නම් කියන්නේ මේවට තමයි සටන් කරන්න ඕනේ. නේද? බෞද්ධත්වෝ නියම බෞද්ධ හැඟීම ඇති කරගෙන මෙවැනි දේවල් වලට නේද කපුව ටික පන්නන්න ඕන තැන්වල කිට්ටුවට එන්න දෙන්නේ නැති වෙන්න ඒවට තමයි උද්ඝෝෂණ කරන්න ඕනේ ඇත්තටම කවදා හරි දවසක අපිට කළ යුතු වෙයි ඒවා මේක විරුද්ධ මේක ඇයි මේකේ තියෙනවා එක්තරා සම්මුතියක් මේකේ තියෙනවා ධර්මයක් ඒතර මෙවැනි සිද්ධාස්ථානයක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වැඩ වාසය කරන තැනක මෙවැනි අපට යුතුකම් කරන්න කියලා ධර්මයේ කොතනකවත් නැහැ නේද ධර්මයේ කොතනකවත් මේක නැත්තම් ඇයි අධර්මය එතන ක්‍රියාත්මක කරන්නේ නේද ඇයි අධර්මය ක්‍රියාත්මක කරන්නේ ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි ලොකු ගැටලු කහකට තත්ත්වයක ඉන්නවා ධර්මයේ ක්‍රියාත්මක කරගන්න බැරුව ඒ වටිනාකම් දැනෙන්න ඕනේ ඒ වටිනාකම් දැනලා අඩුම ගානේ අපේ ජීවිත කාලයක්වත් අපි මේ ඉන්න ජීවිත කාලයක්වත් මේ සිද්ධාස්ථාන ටික බේරගන්න ඕනේ නේද? නියමාකාරයේ කටයුතු කරන විදිහට. ඉතින් ඒක ඒ ඒවා තේරුම් අරගෙන අපි ඒ වැරදි සිද්ධ කරන්නේත් නැතුව මම අපි මේ කියමින් හිටියේ මේ දේවල් වලින් අපිට හරි ප්‍රතිඵල නැත්තේ ඒකයි. නැත්තේ නිවන අරමුණු වෙන්නේ නැහැ. නිවන අරමුණු කරගෙන නෙවෙයි හැම වැඩක්ම කරන්නේ. ඒකින්ද මේ සතියේ අපිට පුළුවන්ද ඔය මේ සතියනේ අද අද බලන්න මොකද අපි හිත ආයෙ වෙන දෙයක් ගැන කතා කරන්න ඕන හින්දා මොකද මේක කරලා බලන්න අපි ප්‍රත්‍යක්ෂාව කියලා කරන්නේත් ඒකමයි ඔය කිව්වට නේද මගේ මගේ තුල කොච්චරනම් ප්‍රාණඝාත සිතුවිලි ඇති වෙනවද කොච්චර ප්‍රහාණය වෙලා තියෙනවද අදත්තාදාන සිතුවිලි ඇති වෙනවද කොච්චර ප්‍රහාණය වෙලා තියෙනවද කාමයේ වර්ධව හැසිරීමේ සිතුවිලි ඇති වෙනවද කොච්චර ප්‍රහාණය වෙලා තියෙනවද නේද ඒ ඒ කියන්නේ ප්‍රහාණය වෙලා කියලා කියන්නේ ඒකට විරුද්ධ සිතුවිලි පහළ වෙනවද වේරමණී කියන එක කොච්චර ප්‍රබලද මගේ ඒකට නොඇලීම නොඇලීම සිටීමේ හැකියාව කොච්චර තියේද? හරිද? බොරු කීම, පරස වචන කීම, කේලම් කීම. හරිද? අන්න ඒ ටික පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා කොච්චර එතන පිරිසුදු වෙලාද කියලා බලන්න. හරිද? ඒක තුළ යම් ප්‍රගතියක් තිබේ නම් හරිද? සාමාන්‍ය ජීවිතයේදී මේ විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. හැම වෙලේම පරීක්ෂාවෙන් ඉන්න භාවනාවකදී මම නැත්නම් මගේ හිත මම විදර්ශනාවෙන් පිරික්සනකොට නම් මෙයා හරි සාන්තව හිටියා. හැබැයි එහෙම නැති වෙලාවක මෙයා දඟ කරනවද කියලා බලන්න හරි. එතකොට ඇත්තට මේ කරන්නේ මොන අනුපස්සනාවක්ද? ධම්මානුපස්සනාව. මගේ හිතේ උපදින නේද අපි දන්නවනේ දෙපස් විඥාන ඇරෙන්න අනිත් ඔක්කොටම කියනවා ධම්මාරම්මන කියලා. හරි. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන කාය විඥාන කියන ඒකේ තියෙනවා වර්ගීකරණ දෙකක්. එතකොට ඒක දෙවරක් පහ 10ක් වෙන අනිත් ඔක්කොම හිතෙන් ගන්න අරමුණු. එතකොට ඒ අරමුණු තුලම තමයි නිර්වාණ සාන්තියක් තියෙන්නේ. හරිද? එතකොට නිර්වාණය කියන්නේ ධම්මාරම්මණය. එතකොට පරමාර්ථ ධර්මත් වැටෙන්නේ එතෙන්ට. ප්‍රඥාප්තියත් වැටෙන්නේ එතෙන්ට. එතකොට මේ උපදින්නා වූ සම්මත කරගත් දේවල් එක්ක මේ කියන ධර්මානුකූල දේවල් ඇවිල්ලා ඒවා ප්‍රහාණය වෙමින් තියනවාද කියලා බලන්න. හරිද? ඊළඟට රාගාදී කෙලෙස් ධර්ම අසුබය වර්ධනය වෙලා අඩු වෙලා තියෙනවද මේ වෙලාවට නැති වෙලා තියෙනවද? මං කියලා දීලා තියෙනවර මස් කුට්ටියක් අරගෙන ඒකට හොඳට දෙද්දකින් වහලා ඒකට සුවඳ ගහලා ඒක තමන් කැමති හැඩයකට ඔතලා හරිද? කියලා මේක ළඟ ඉන්න කෙනෙකුට අරලා පිරිමදින්න කිව්වොත් එහෙම මේ සබයි සපයි සුවයි සුන්දරයි මధుරයි කියලා හැඩේ හොඳයි වර්ණය හොඳයි ගන්ධය හොඳයි ඒක ඔක්කොම හොඳයි බලාගෙන හිටිය කෙනාට අර මස් කුට්ටිය රුඩි පිරිමදින්න කියනවා රෙද්දකින් වහලා තියෙන එක. එතකොට යාර කවදාකවත් මේක සපයි සුවයි සුන්දරයි මధుරයි කියලා සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ සිතේ සංඥාව උපදවා ගත්තොත් අසුභ සංඥාව. අපි ඔය කියලා දිලා තියෙන නේද? අසුභ සංඥාව උපදවා ගත්තොත් ශරීරයක් මෙහෙම ස්පර්ශ කරන වෙලාවක් වෙනවා නම් ඒ වෙලාව ඒ මස් සංඥාව ආවනම් නේද මස් සංඥාව යන්තමින් හෝ ආවා නම් සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා උපදින්නේ නෑ ඊට පස්සේ ඒක සම්මර්ථන වශයෙන් මුළු ලෝකෙම ඉන්න පුද්ගලයන්ට ඒක යොදලා බලුවා යොදා ගන්න පුළුවන් අපිට කැටි කොට එකක් කැටි කොට අපි සම්මර්ථ ඥානය ගැන කතා කරනකොට මම කිව්වා අන්න එහෙම වෙනකොට ලෝකේ කිසිම කෙනෙක් ගැන එක මොහොතක් උදා වෙනවා ලෝකේ කිසිම සත්වයෙක් පිළිබඳව රාගාදී කෙලෙස් ධර්මයක් උපදින්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙච්ච වෙලාවක් වෙනවා. ඒක ධ්‍යාන මට්ටමක්. ඒ විදර්ශනාවෙන් තා ධිට්ඨි විසුද්ධිය වෙලා නෙවෙයි. අන්න චිත්ත විසුද්ධිය කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒක විස්කම්බන ප්‍රහාණයක්. එන විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙච්ච ලාක ලබන සුවය. අන්න ඒ සුවය මං විඳිනවද? මට එක සැරයක් විඳින්න හම්බලා තියෙනවද? ඒක පවත්ව ගන්න පුළුවන් වුණාද? ඒක ඒක ප්‍රබලතේ මේ අවුරුදු ගාණක් දන්න කාලේ දා නේද? ලස්සන රූප දැකීමේ ආසාවෙන් පෙළෙන හිත. හ්ම්. ඇයි කියන්න සමහර තෙල්නාටි අතාරින්න බැරි. කතාවටමද? හරි තරහා යන්න එපා මම මේ අත කතා කරන්නේ. පාරේ යනකොට මොකද ගෙලින් බලාගෙන යන්න බැරි? බස් එකේ යනකොට ඇයි ගෙලින් බලාගෙන යන්න බැරි? මොකද බෙල්ල රිදෙනකම් මේ පැත්ත බලාගෙන ඉන්නේ මොකද අර බස් එක යනකම්. මොකද කාමච්ඡන්දේ. මේ තව මොනවා හරි දැකීමේ තියෙන ආසාව. ඉතින් ඒකයි මේ බලාගෙන බැරි. ගමනක් යනකොට නේද? එක තැනක ඉඳ හිටගෙන ඉන්නකොට ගිහිල්ලා අපි කියන්නේ නේද? බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා නම් කොහොමද? ටේබල් ෆෑන් එක වගේ. මේ පැත්ත බලනවා, මේ පැත්ත බලනවා, මේ පැත්ත බලනවා. එහෙම කියලා අපි විහිළු කරනවා කට්ටියට. හරිද? එතකොට ඒ ඒ හැම තැනම තියෙන්නේ තවත් මොනවා හරි නොදැක්ක රූපයක් බලා ගැනීමේ ආසාව. එතකොට ඒවා අයින් වෙන්න විදර්ශනාව කරන කෙනාට ඒවා අයින් වෙනවා. ප්‍රාර්ථනාවල්, ඉල්ලන දේවල්, හිත ඉල්ලන දේවල් හිතෙන්ම අයින් වෙනවා. ඒ අයින් වුණාම ලබන සැපය, ලබන සුවය යන්ත්‍රෙම හොම ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. නේද? ඒක හීනයක් නෙවෙයි ඒක කරගන්න පුළුවන් දෙයක් විස්කම්බන ප්‍රහාණයෙන් මේක ප්‍රහාණය කරගන්න පුළුවන් ඉතින්ලාම ඒකට ඕන වෙන්නේ බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වරණානුස්සතිය හරි ඔය හතරෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හිත ආරක්ෂා කරන වැඩ කියලා ඔය හතර තියෙන කෙනාට වෙනත් විදර්ශනාවක් හරහා හෝ ඒ හතරෙන් එකකින් හරි ධ්‍යාන මට්ටමකට යන්න පුළුවන් අපි චිත්තවිසුද්ධිය ගැන කතා කරා ඊළඟට කාංකායතරණ විසුද්ධිය සහ ditthi විසුද්ධිය සහ කාංකායතරණ විසුද්ධිය කියන එක ගැන මම හෙට පොඩ්ඩක් ඒක ගැන සාකච්ඡා කරන්නම් ටිකක් වැඩිපුර. එතන සිද්ධ වෙන සිද්ධිය මොකක්ද කියලා අපි ගොඩක් කතා කරා. නේද? නාම රූප දෙක පරිච්ඡේද වෙනකොට අම්මව පේන්නේ දෙකට කැඩිච්ච කෙනෙක් වගේ. හරි තාත්තව පේන්නේ දෙකට කැඩිච්ච ගැලීම් දෙකක් වගේ. හරිද? මම කියලා තියෙනවා මේක මේ මේ සිද්ධිය සිද්ධ වෙනකොට අපි ආදරය කියන එක හොයාගෙන යනකොට යනවා නම් එයාට ඒක තේරෙනවා මොකක් වගේද කියලා මම කියලා දීලා තියෙනවා හරියට ඒ ඒ ඒ தත්තරපත් වුනහම ඇති වෙන එක අතහැරීමක් මේ බලන්න මම මේ කියලා තියෙනවා නමුත් ආයෙ කියන්නම් දැන් නාම රූප දෙක දෙකක් කියලා දැනගත්තට පස්සේ මේ ශරීරය කියන්නේ නිස්සත්ත්ව නිජීව එකක් බව දැනෙනවා. ඇත්තනේ. මේ හැමත හැමත හැම මොකුත් දන්නවද? මස් මොකුත් දන්නවද? හැම මොනවද දන්නේ? මස් මොනවද දන්නේ? නැහැ. නේද? එතකොට මේ ශරීරයේ මොකක්වත් මොකක්වත් දන්නේ නැහැ. දන්න අය තියෙන්නේ අනිත් දේවල් කළා කියලා හිතෙන් දැන් නාම කෝෂ තමයි ඔක්කොම දන්නේ කියලා දැන් හිතේ තියෙන්නේ. දැන් එතකොට මම තව කෙනෙක්ව වැළඳ ගන්නවා කියලා මොකද්ද කරලා තියෙන්නේ? හරිද? මස් හප්පලා. හරිද? ඒතර ඇතුලේ තමයි ඉන්නේ. වැළඳ ගන්න ඕන කෙනා. දැන් අපි දන්නවා ඒතකොට මේ ශරීරය වැළඳ ගන්න ඕන කෙනා නෙවෙයි. ඇයි ඒක මිකුත් දන්නේ නැහැ. මම ඔකට කියන්නේ කාර් දෙකක හිර වෙනවා දෙන්නේ. මොන හරිලා වාහන දෙකක් ඇතුලේ හිර වෙනවා. බොහොම ආදරය කරන දෙන්නේ. අම්මගේ පුතුගේ කියන්නකො දැන් මේ දෙන්නට සිප වැළඳ ගන්න ඕන වෙනවා. කාලෙකින් හම්බුනාට පස්සේ. දැන් මොකද කරන්නේ? කාර් දෙක හප්ප ගන්නයි. එතකොට ඒක නිෂ්ඵලද නැද්ද? අන්න ඒ වගේ දැනීමක් ඇති වෙනවා මේ මස් කුඩවල් දෙක හප්පගෙන වැඩ නැහැ කියලා. හරිද? තේරෙනවද වැඩි? තේරෙන මේ මස් කුඩවල් දෙක හප්පගෙන අපි දෙන්නාව හම්බෙන්නේ නැහැ. එතකොට ඒක નિરાයාසයෙන්ම මේ හප්පා ගැනීම නවතිනවා. ඒක නිෂ්ඵල බව දැනෙනවා. එතකොට නමුත් හප්ප ගන්න වෙලාවකට හප්පලා දානවා ඔන්න ඒක කමන්නේ නැහැ කියලා අර දරුවෙකුට එහෙම අවශ්‍යතාවය තියෙනවා නම් හරිද? ආච්චි අම්මා හරි අම්මා හරි මට නම් මේක තේරෙනවා. නමුත් මේ දරුවා දරුවාට මගේ ස්පර්ශය අවශ්‍යයි. ඒකෙන්ද මම එයාව අන්න එහෙම ඒක අර්ථාන්විතව දැනිලා නේද? අධික තණ්හාවකින් නැතුව තණ්හාවකින් නැතුව විදර්ශනා නුවණින් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නවා. හරිද? ඇලෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපූර්වත්වයක් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා මේ විදර්ශනාවට හිත යොමු කරලා පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස ඉස්සරහට යන්න. හරිද? යන්න තමන්ගේ අඩුපාඩු සකස් කරගනිමින් එහෙම ගිහිල්ලා අන්තිමට සම්පූර්ණයෙන් අතහැරීම තමයි පටිනිස්සග්ගය කියලා කියන්නේ සම්පූර්ණයෙන් අතහැරීම සිද්ධ වෙන්නේ මාර්ග අවස්ථාවේදී. ඉතින් මේ අද අපි පංචශීලය සහ පුළුවන්කම තියෙනවා නම් සතර කමඨහන තුල තමන්ගේ වර්ධනය බලන්න. හරි? කොච්චර විස්කම්බන වශයෙන් මට විදර්ශනා මොකුත් නැහැ විස්කම්බන වශයෙන් මට අඩුම ගානේ මේ පංච පාදානස්කන්ධය යතහැරෙන මට්ටමකට තියනවාද කියලා බලන්න හෙට අපි ditthi visuddhiye ඉඳලා අපිව කතා කරලා තියෙන හින්දා සංකායතන විසුද්ධිය දක්වා කොටසේදී කොහොමද පටිච්චසමුප්පාදානුපස්සනාව ක්‍රියාත්මක වෙන්නේ කියලා සාකච්ඡාවට ගන්නවා. ඒකද ඒවා ආය බලලා තියාගන්න. මොකද්ද ditthi visuddhiye මොකද්ද සංකායතන විසුද්ධිය කියලා බලලා තියාගන්න හෙට දවසේ දේශනාවේදී ඒවා සාකච්ඡාවට ගන්න නිසාවෙන්. හොඳයි. මම හිතන්නේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ගැඹුර, ඒකේ තියෙන අත්‍යවශ්‍ය බව හැමෝටම තේරෙන්න ඇති කියලා මම හිතනවා. තමන්ගේ ජීවිතයේ ලබාගත හැකි ඉහළම අරමුණ වෙන්න ඕනේ. අනිත් දේවල් එක්ක කොහොමත් අතහැරෙන්න තියෙන දේවල් අනිත් ඔක්කොම අතහැරලා මම යන්න ඕනේ. නේද? ඒකින්ද මරණයේදී මට මේ ඔක්කොම අතහැරෙන්න ඕනේ ඊට පෙර ආතුව. මම තේරෙන වචන කියන්නේ මැරෙන්න කලින් මැරෙන්න. මොකක්ද ඒක අසාවේ තේරුම. මැරෙනකන් ඉන්න එපා අතහැරෙන්න. හරි? මැරෙන්න කලින් මරුණා වාගේ අතහරින්න කියලා මේ කියන්නේ මැරෙන්න කලින් මැරෙන්න කියලා තේරෙන්න. හරි? ජීවත් වෙද්දීම මැරෙන්න. මැරිලා ජීවත් වෙන්න. ඔය වගේ හැම පැත්තටම පටල පටල කියන්නම්කෝ එතකොට තේරෙනවා. ඒ කියන්නේ මරුණා වාගේ ජීවත් වෙන්න ඔක්කොම අතහරින්න පුළුවන් කියලා බලන්න. ඒක කරගන්න ඕනේ. එතකොට හරි මොකද මරණයේදී මම කියන අප ඔක්කොම ටික දාලා යන්න තියෙන හින්දා ඊට කලින් මැරෙන්න බලමු. එහෙනම් කොච්චර අඩු වෙලා තියෙනවද? නැත්තම් වෙන්නේ වයසට යන්න යන්න යන්න යන්න ලොකු පීඩන. ලොකු පීඩනත් එක්ක තමන්ගේ ජීවිතේ ගෙවන්න වෙනවා. මේක වහන්න එන්න දෙන්න එපා. වහගෙන ඉස්සරහට යන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අද දවසේත් මේ ප්‍රත්‍යක්ෂා ධර්ම දේශනා මාලාවට දායකත්වය දරන්නේ අද දේශනාවට දායකත්වය දරන්නේ ප්‍රත්‍යක්ෂා ධර්ම දේශනා මාලාවට සමන් දෙන පිරිසක් විසින් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපිට ලාභයක් ලැබුණා පින්නත් මේ වැඩිපුර විනාඩි කීපයක් හරි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ලංගොත් වශයෙන් කිසිවක් සඳහන් කළා නැති හින්දා. ඉතින් ඒකෙන්ද මේ මැදිරියට ඇවිල්ලා මේ මේ සත්කටයුතු සිද්ධ කරපු මේ ධර්මදේශනා දායකත්වය දරපුවාට අපිට බොහෝම නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු හැමදෙනාම බොහෝ පුණ්‍ය අනුමෝදනා කරමු. අපිට මේ ධර්ම දාණය ලබා දීම හේතුවෙන් මේ ධර්ම දායකත්වයේ දරපු මේ මැදිරියේ ඉන්න පින්වන්ත පිරිසට උතුම් අවබෝධයම ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. එයාගේ කිසි බලාපොරොත්තුවක් නැති වුණත් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයට උතුම් නිවනින් සැසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.